ගුවන් පැලැස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලස්ස ගුවන් විදුලියට ලියන්නේ කලාසූරි මුදලි නායක සෝමරත්න ඈ කොයිද කෝ කඩාගත්තු බිම්මල්. ඒක දිග කතාවක් මාමා. ඒ ගැන මම පස්සේ කියන්න. සපු, ඕ නවතින්ට. මම මේ මාමගේ කඩේටත් ගිහින් එන්නම්. ඈ කොයි? මොකද උනේ මාලිගාතරනේ කැලේට බිම්මල් කඩන්ට ගිහින්. ඇයි? මාමා දැක්කේ නැත් ආරච්චිල ජෝඩුවයි වෙදරාලාමි එතන හිටියා. නෑ. ඔය ළමයි දෙන්න පාරට එනවා විතරයි මං දැක්කේ. ඇයි ඒගොල්ලන් එපයි කිව්වද විමල් කඩන්න? ඈ? ආරච්චිල මායි සපුයි දෙන්න මහා ලොකු හොරකමක් කරුවා වගේ අපෝ අපෙන් අහපු ප්‍රශ්න. අපි හිතුවේ ඒ ඉඩම මුදියන්සේ මාමගේ කියලා. මොනවා මොනවා? මගේ ඉඩම පැත්තේ නෙවෙයිද බිම්මල් කඩන්ට ගියේ? මං කීවා නේද උගුරස්සා ගහගාවෙන් ඔව් එතනින් තමයි අපි ඒ හේනට ඇතුළුනේ ඒ තේ හරේ බිම්මල් තිබ්බේ නැහැ. හැබැයි අර බක්මී ගහක් තියෙන තැනින් එහාට බිම හැම තැනම බිම්මල් පිපිලා තිබ්බා. ඒ ඉඩම ගැන ආරවුලක් තියෙනවා. නමුත් මං කොහොම හරි ඒක යා කරගන්න බලනවා කොයිනි. මේ මාමා මට සමාවෙන්න. මං අද මේ බිම්මල් කඩන්ට මගේ යාළු සපුවත් එක්ක මාමගේ හේනට ගියේ අම්මට හොරෙන්. මේ එහෙම යන්ට මට හිතුනේ මේ මාමයිදා මගෙන් ඇහුවා නේද? නාමෙල් ආපහු ආවොත් අනේ අනේ මට බෑ ඒක කියන්න මාමා. දන්නවා කොයිනි. මන් දැනගෙන හිටියේ නෑ කොයිනි නාමෙලුයි මුලින්ම යාළු වෙලා හිටියයි කියලා. ඒ කියන්නේ බිසෝගේ අම්මා නාමෙල්ව ඒ පැත්තට ඇදගත්තා. ඈ එහෙමද? අනේ මාමා මේ ගැන කාටවත් <laughs> නෑ නෑ නෑ මං ළඟදීම අර සුදු මැණිකේ එක්ක විවාහපත් වෙන්න වැඩ කරගෙන යනවා. ඉතින් මම කැමතියි මගේ රෙදි සාප්පුව හොඳට කරගෙන යන්න පුළුවන් ගෑනු ළමේ කොයලා ඒවා බාර දෙන්න. තේරුණාද? ඔව් මාමා. මම බඳින්ට යන සුදු මැණිකේ කීවේ වෙළඳ ව්‍යාපාරයට බාර දෙනවා නම් ඔය පිරිමි කට්ටිය අස් කරලා ගෑනු උදවිය ගන්ත කියලා. තේරුණාද? ඒකයි මම මේ කොයිනිට කියන්නේ. <laughs> මන් දන්නවා. ඒ සුදු මැණික නැන්දා මගේ අම්මලගේ පැත්තේ කෙනෙක් නේද? අන්න හරි. දැන් කියන්න. අර ආරච්චිලයි වෙදරාලයි මගේ ඉඩම් ගැන මුකුත් කිව්වා. ඈ. බිම්මල් කඩන්න දුන්නේ නැද්ද? නෑ නෑ. සපුයි මායි ඒ බක්මී ගහෙන් එහාට ගියා. අපි දැක්ක සුදු බිම් මල් හේන පුරාම පිපිලා තියෙනවා. අපි දෙන්න ඉතින් කතා කර කර පුළුවන් තරම් කැඩුවා. හුඹස් බිම්මල් හීන් වැලියා ඌරු පහ මේ තවලින පහුරු හරියට තිබුණා ඒව කඩද්දි කවුරුත් එපයි කිව්වත් කඩලා කොට්ට උර දෙකටම පුරවගෙන එන්ට හදනකොටම ලොකු මැනිකේ ආරච්චි මාමයි ගෑ ගැහැව්වනේ. නිකන් නෙමෙයි. අපි ඒව හොරකම් කරනවා කියලා. නමුත් කොයිනී සපුයි ඒ වෙලාවේ හිටියේ බක්මී ගහෙන් මෙහා පැත්තේද එහා පැත්තේද? අර උඹහට පේන මෙහා පැත්තේ. හ්ම්. ඒ ඉඩම දැන් මගේ යොක්කුවේ හැටියට. ආ. ඒව හොරොප්පුලු. ඔන්න ඔය වෙලාවට තමයි නෑ. මේ මගේ ඔප්පුව පෙන්නලා ඒ පටලැවිල්ල දිග අරගන්න. මං දැන් ගෙදර යන්න ඕන මාමා. අම්මා බලාගෙන ඇති මං එනකල්. හරි. මට ආලන්ටි නාමලා තාම මේ පැලැස්සම හැංගිලා ඉන්නවයි කියලා. කොයිනි කැමති නැද්ද නාමල් එක්ක ආයෙම යාළුවෙන්ට? හ්ම්? හාපෝ. පිස්සෝ මාව මරයි. <laughs> එච්චර දෙයක් කරන්න බෑ බිසෝට. අරත් බිසෝට කවදාවත් නාමෙල් එක්ක පවුල් හවුල් වෙන්න මං ඉඩ දෙන්නේ හා මම නෙවෙයි ආරච්චිලට දෙන්නෙත් නෑ. මොකද කියන්නේ? කන්නේ වන් දන්නේ. මට හරි ලැජ්ජයි ඒ වගේ දෙයක් ගැන කියන්න. අනික් කාරණාව ආරච්චිල කවදාවත් දිසෝව නාමෙල්ට බැඳගන්න දුන්නොත් මේ සාගරේට තියෙන වස්තුව අයිති වෙන්නේ කාටද? මං යන්න ඕන මාමා. හරි හරි හරි. හැබැයි ඔය රහස කිසි කෙනෙකුට කියන්න එපා. තේරුණාද කොයි? ඔව් මාමා. මං අම්මයි කියන්නම් වෙඩි සාප්පුවේ රස්සාව ගැන කතා කරගන්න. හ්ම්. අන්න හරි. හැබැයි වැඩි කල් ගන්න එපා. තේරුණාද? ඔව් මාමා. මේක හොඳ වෙලාව නාමෙල්ලෝ අල්ලගන්ට කොයිනුව පොළඹ ගන්න ලැබුණොත් මට ආරච්චි දැන් නාමෙල් ටික ටික කලෙලි වහිනවයි කියලා. හ්ම් පහුගිය දහයක ගම්මියුරෙත් හිටියා කියලා ආරංචි වුණා. මොන සක්කර වට්ටමක් කාලා හරි නානෙලා පිසෝගෙන් වෙන් කරන්නම ඕන. ආරච්චිලගේ පූතලේ මගේ සිල් මල් තනබෙන්න. දෙන්නද මාල්ලෝ පරණබක් කියන ගලා කොහෙ ගෙහුන්ද මේ එන්නේ? ආ මහල්ලෝ කීවා මොකද ඒ කතාවේ තේරුම? ආ මහල්ලෝ නෙවෙයි දෙන්න දෙමාල්ලෝයි කීවේ. ආහා ඒ කියන්නේ මං විතරක් නෙවෙයි ලොකුත් දැන් මහලු වෙලා කියලාද කීවේ? නෑ නෑ දෙන්න දෙමාල්ලෝ කීවේ මහලු වෙලා කියන එක නෙවෙයි. ආ ඒ කියන්නේ ලොකු කැමති නෑ මහලුයි කියන වචනෙට. ආහා හැමදාම නාකි නොවින්ට බෑ ලොකු. මං එහෙම කිව්වේ නෑ ගෙදර ඇත්තෝ. නමුත් ඔය දෙන්නා දෙමාල්ලෝ කියන්නේ වයස්ගත උණයි කියන එකනේ. ඕන විදිහකට තේරුම් ගන්නවා. මට කමන්නේ. ඔయిత වඩා ලොකු පටලවිල්ලක් තියෙනවා දැන් කතා කරන්න. මේ මොදියෝ තැන්නේ ඇල්හේනට ඇරියේ බිම්මල් හොරකම් කරන්ටනේ ඈ <laughs> මම මේක ලේසියෙන් අරින්නේ නෑ පුතෝ ආරච්චි මස්සිනා මේ මුලා දෑනියා වෙලා ඉන්න පළියට කැලේට ගිහින් තියෙන ආණ්ඩුවේ ඉඩමුයි අහල පහල වතු පිටි වැටෙන රුගසුයි කැප්පෙටියා කෝටුයි කරඳලී කණුයි හිටවලා අයිති කරගන්න බෑ මගේ ඔප්පුවල තියෙන්නේ ඒ ඉඩමේ බත්මී ගහ ගාවට යනකල් මටයි අයිති කියලා. මේකනම් හොරෝපුව. නිකං කුරුවල් වෙන්න කාරේ නෑ මුදියෝ. මම කොයි වෙලාවක හරි පෙන්ඥන්ඥන් මාලිගා තැන්නේ දරාඩ නුගේ ගාව ඉඳලා පහළ වෙලට යනකල් තියෙන निराවුල් බිම සහ සුද්දෙන්ම සහ සින්නෙන්ම උරුමකාරයා මේ කටුපුල්ලේ ගෙදර પરම්පරාවේ බඩ පිසටයි කියලා. ඔව්. ඒ ඔප්පුව නේද නැති උනේ. ලොකු කට දාන්න තිබුණා මෙතන ඔප්පුව නැහැ කියලා දැනගත්තොත් මටයි අවාසිය. මොනවාද කුසු කුසුව? ඇයි කියන දෙයක් අයියේ නොකියන්නේ? මං හිතන්නේ නාමෙලා මගේ ලියන්න වෙලා හිටිය කාලේ මුදියා ඒ මහා ඔප්පුව නාමෙල් රවටලා අතට ගන්න ඇති. අනේ මේ නාමෙල්ලේ වගේ කවදාවත් අපට වංචා කෙරුවේ නෑ. එහෙමනම් කෝ මේ මහා ඔප්පුව? ඔප්පුව මං ගෙනත් පෙන්නන්න. ඔන්න ඔන්න දැක්කද? ඔන්න දැක්කද? නාමෙල් හොරේ කියලා කියනකොට ලොකු ගෙයි බිසෝගෙයි හමත් කීරි ගහනවා. මොදියාගේ කටින්ම මේ දැන් කීවා ඔප්පුව ගෙනත් පෙන්නන්නම් කියලා. තවත් මොනවද ඉතින් කියන්නේ? අනේ අම්මා පවන් නාමේ ලප්පන පිටින් මට අල්ලගන්න බෑනේ මට මගේ ගෙදරට අඩියක් ගොඩවුණා මම් පෙන්නන්නම් මගේ ඔප්පුවේ තියෙන හතරමායින් සේර බුදියන්සේ කියන්නේ අපේ නැති වෙච්ච ඔප්පුව නෙවෙයි මිනිහා ළඟ තියෙන හොර ඔප්පුවක්ද කොහෙද ඒ බුදියන්සේ කවුද ඒ ඔප්පුව උඹට දුන්නේ කියපා ඊටවා අයිතිකාරයෙන් මිස වෙන කවුද ඔය නොබෙදාපු ඉඩම් අයිතිකාරයින් මැරිලා වල දාපු තැන්වල දැන් මහ රූල්ස් ගස් තියෙන්නේ. ඒ තරම් කාලයකට කලින් ඉඳලා මිය ඇදුනේ උන්දලා. ඇයි? ඒ ඇත්තන්ගේ දරුමල්ලන්ගෙත් දරුමල්ලන්ගෙනුත් පැවතෙන මීමුණුබුරෝ මට ඒ සේරම ඉන්න තැන් හොයාගෙන තමයි ඔප්පුව ලිව්වේ. නමුත් මොදියෝ මගේ පරණ ඔප්පුවේ තිබ්බේ මාලිගා තැන්න මුළු යායම මගේ මුත්තට තිබිලා උන්ද කාලක්‍රියා කෙරුවට පස්සේ කාලක්‍රියා කෙරුවට පස්සේ ආන් හරි ආන් හරි උන්ද එහෙම කරන්ට කලින් ඒ සේරම බූදලේ මගේ අප්පොච්චිට ඒ කියන්නේ මේ මුවන් පැලැස්සේ හිටපු බොහෝම පුරසිද්ධ විදානාච්චි කියන මගේ අප්පච්චිට විදානාච්චි නෙවෙයි විදානාරච්චි ආ ඊටත් වැඩිය ගරු ගාම්භීර නමක් මගේ මුත්තට තිබ්බේ ලොකෝ ඔව් මට බලන්න ඕනේ ඔය කියන මුල් ඔප්පුව මං හිතුවා ඒ ඔප්පුව බලන්න ඕනේ කියයි කියලා දැන් ඉතින් මොකද්ද පෙන්වන්නේ ආ මේ එන ඔය මාලිකා තැන්නට අයිතිවාසිකම කියලා අනිම් මිනිස්සයා. හා හා එන්ට එන්ට වෙදවා. එන්ට. ඇයි බලන්නේ. මං එකක් කියන්නම්. මොකද්ද මොකද්ද? ඔය ඉඩම් ආරවුල් මොනවා තිබ්බත් වේද මාමට එහෙම බනින්ට එපා ඕ. ඇයි? ඇයි? මයි කෙල්ලගේ පණ බේරා දීපු වේද මාමා. ඈ? ඒ යොඩුව බලන්න. බොලන් ලොකු. දූගේ ලෙඩේට බේත් කරලා සනීප කෙරුවයි කියලා මාලිගා තැන්නේ අනික් පැත්තට අයිතිකම් කියන වෙදරාලටත් මං උගන්වනවා පාඩමක්. ආව් අනුන්ගේ ඉඩම් වලට අයිතිවාසිකම් කියනවට. ඒකට බේස් කරන එක ඉතින් වහම නතර කරයි එන. ආ නතර කරයි? එහෙම කෙරුවොත් මං බිසෝව ගෙනියනවා මගේ හાર્ඩ් එකට වෙදකම් කරපු ජොස්තර ප්‍රනාන්දු ගාවට. හાર્ඩ් එක නෙවෙයි, හાર્ට් එක, හાર્ට් එක. ඒ කියන්නේ හෘද වස්තුව. ඇයි අර විදමාම මොදියන් සිට ලං වෙලා කසුකුසු ගන්න? අර අර අර අර මොකන්ද කසුකුසු? බලනවා ඇති බිසෝව ඇයි නවත්තගෙන ඩේට් කරන්නේ කියලා. එක්කෝ විදමාමගෙන් අහනවා ඇති. දැන් නාමෙර කොහෙද ඉන්නේ කියලා. අන්න අන්න ඒක නම් මටත් දැනගන්න ඕනේ. පංගුවක් කියනවා නාමෙල් උන්නස්ගිරි කන්දෙන් පහළට පැනලා මැරුණයි කියලා. තව පංගුවක් කියනවා අර නිදානේ තිබ්බ රත්තරන් ඇත්රූපේ ඇන්න යනකොට පහළ කඩ වීදියේ යකඩයාගේ කට්ටිය නාමෙලා කුදලාගෙන ගිහින් හොඳට ඇටකටු තරර කන්දෙන් පහළට තල්ලු කරලා මං මේ ඔක නවත්ත ගන්න දෙන්න එනවා මේ පැත්තට මං කීව නේද වෙද මාමගේ ඉපිරිදෙන්ට මොකුත්ම කියන්ට එමේ එපයි කියලා. ඒක දැන් මතකයි නේද? හරි හරි හරි හරි. ඔය එන්නේ දෙන්නම හොඳු මාන්දු වෙලා වගේ. ඔය එන්නේ එන්නේ. මට දැනගන්න ඕනෑ බිසෝ කෙල්ලගේ ලෙඩේ සනීප කරන්ට බැරි නම් ආ එන්ට එන්ට වෙද මාමා එන්ට එන්ට ආ කොහමද සප සනීප හේම දැන් ඈ <laughs> අසනීපයක් නම් නැති පාට පේනවා පරක්කරම කල්පිලිමේ වගේ ඉන්න හින්දා ඔව් ඔව් ඉන්නේ නෑ අහනවා ලක්කේ ඈ අපේ දැනඳුනුම්කම් නෑ සම්බන්ධකම් සේරම පැත්තකට කරලා හොඳ හිත තියෙන මිනිස්සු හැටියට අපේ ප්‍රශ්නවලට මුහුණ පාලා ඒවා විසඳ ගන්න ඕනේ නේද? හා හා හා ඒ කියන්නේ මේ මුදියා කෙල්ලෝ දෙන්නේ කෙවලා මාලිගා තැන්නේ ඉඩම් වලින් බිම්මල් කඩාපු එකද? ඒකද ඔය කියන්නේ? මං ඒක ලේසියෙන් අරින්නේ නෑ පුතෝ. ඊළඟට එන්නේ ගදා ගෙඩි කඩන්ට. ඊට පස්සේ එන්නේ හරි හරි වෙදමා මට කියන්න ඉඩ දෙන්නකෝ. හ්ම් හරි හරි. දැන් මොකද්ද උනේ එතකොට? ඔව්. මං කියන්නේ අපි තුන්ගොල්ලම ඔය මාලිගා තැන්න කියන ඇල්වි කුරහම් මෙනේරි වවන හේනට අයිතිවාසිකම් කියන එක. ඒ කෙල්ලෝ එදා බිම්මල් කැඩුවේ මගේ ඉඩමෙන් ආරච්චි මස්සිනා. ඔය කිව්වේ. නමුත් උන් දෙන්න මහා ලොකු හොරකමක් කරපු හොරු දෙන්නෙක් ඇටියට ඇල්හේන මැද්ද හිටවගෙන තොර තෝංචක් නැති පුරස්න අහලා අන්තිමට ඒ දෙන්න ඒ කඩාපු බිම්මලුත් රාජසන්තකයි කියලා කිව්වා. හා වැරදි නේද වැඩේ? නැතිනම් ආයෙත් ඒවි වෙනත් දේවල් කඩාගෙන යන්න. මොකක්ද ඒකේ ඇති වැරද්ද? වෙනත් දේවල් කඩාගෙන යයි ඊළඟට ඇවිල්ලා. ඒවා මගේ ඉඩමේ භෝග නේද මාමා? <laughs> නෑ ආවටිල්ල. බිම්මල් කවුරුවත් වැවුවනම් ආන් ඒවා වවාපු භෝග જાතිය කියලා කියන්න පුළුවන්. මේවා මේ කැලේයි හේන් වලයි හුඹස් අයිනෙන් පැලවෙන මල් જાති. නේද වෙදමා <laughs> නෑ මුල්ලේ නෑ නෑ මේ මේ පුස් වර්ගවලිනුයි ඔය හතු නොහොත් බිම්මල් හැදෙන්නේ එව්වා බිම විතරක් නෙවෙයි නිරචලී කඳන් වල මුල් වල එතකොට වැලි බිමේ කොළ රොඩු වාසේ කාලයක් තියෙන ඒ පුස් හරි හරි හරි එතකොට ඒ දී කඳන් සේරම කොහෙද තිබ්බේ ආකාශද නෑ මගේ මාලිගා තැන්න කියන මේ බිමේ මේ මල් જાතේ මේ පැලවිලා ඉක්මනින් වඳ වෙනවා පිපෙනකොට පිපෙනවා ඉමක් කොනක් නැතුවම ඒ වාගේ මේව නොපෙදී යනවා ඒ හින්දාද හතු පිපෙනවා වගේ කියලා සමහර දේ උන්හිටි ගමන් ඇතිවනකොට අපි කියන්නේ ආ ආ මේ දැන් මේ නිදන් හොරකම් ගැන හිතලා බලන්න. හැමතැනම නිදන් හාරනවා හරියට. ඔතබදි විමහාරහාර අලමුල් හොයනවා වාගේ. ආ මේ දැන් ඔය නිදන් කතාව ගැන අපි ටිකක් හොයලා බැලුවොත් අපිට මේ පැලැස්සේ යට වෙලා තිබ්බ රත්තරන් ඇත්රූපේ හාරගෙන හැංගුවේ කවුද කියලා හොයාගන්නත් පුළුවන් වෙයි. නේද ආරච්චි මස්ටි? කවුරු කොහේ හැරුවත් මට කාරි නෑ. මගේ මාලිගා තැන්න හාරපු හොරු අල්ලා ගත්තොත් මම මං ඒක ලේසියෙන් අරින්නේ නෑ. ගහනවා උකුන් ඔක්කොම දඬු කඳේ. ඔව්. ඒ දෙම හාරලා හාරලා විනාශ කරලා. දැන් හැම තැනම වතුර වලවල්. ඒකනේ ඔව් ඔව්. ඇයි මගේ දිහා බලාගෙන කියන්නේ? නලකද අර පිටගමකින් ආපු ලියන්න ඉන්නේ කොහෙද කියලා අහලා බලන්නේ නැත්. ඈ? ආ ඇයි ඒ දෙවැනි පුරස්නේ මේ මේ මා දිහා තැඟිල්ලදි කරගෙන ආන්නේ? ඈ? මං එදාත් කිව්වා නාමල් මම මේ ඉනේ ගහගෙන නැහැ කියලා. ඉනේ ගහගෙන ඉන්න පුළුවන් බඩුවක් කිය ඒ දුම්බරයා. එක සැරයක් දිගා මඩුල්ලට මට ලියලා ඇව්වා නාමෙලා කපෝටි කියලා. ආනේ කවුද එහෙම මුසාවක් ලියලා <laughs> ඒක මුසාවක් නං නාමෙලා තාම ඉන්නවා කියන්ට මේ නගා දන්නවා. නැත්තම් කොහොමද ඒක මුසාවක් බොරුවක් කියන්නේ? ඈ <laughs> ඔය ඔය ආදකෙල <laughs> මොකෝ මාදිහා බලාගෙන නිකම් මේ මේ කටුසෙක් වගේ ඔළුව හොල්ලන්නේ ඈ වෙදරාලහාමි නාමලා කොයිද ඉන්නේ කියන්ට දන්නව ඇති කියලාද ඔළුව හෙල්ලුවේ. ආරච්චි මස්සිනේ මේ මුවන් පැලැස්සේ ඉන්න වැසියෝ හුඟ දෙනෙක් මේ කටුපුල්ලේ ගෙදර ආරච්චිලට බයයි. ඔත්තුවක් ගැන කතා කරන්න. ඇයි <laughs> මං ඒක ලේසියෙන් අරින්නේ නැති වග උන් දන්නවා. මේ නාමෙලා කොහේ හිටියත් අපට කාරි නෑ ආරච්චි මස්සිනා. අර රත්තරන් හොණ්ඩර ගාන බරට රජ කාලේ නිදාන් කරලා තිබ්බයි කියන නිදානේ කොහෙද හංගගෙන ඉන්නේ කියලා ආරච්චි මස්සිනාටවත් කියනවා එහෙම නේද මස්සිනා හොණ්ඩර ගාන බර රත්තරන් <laughs> ඔයාකාර රත්තරන් වලදාන්ට තරම් අපේ ඒ කාලේ රජවරු ඇස් පියාගෙන හිටියද ඈ නිදන් හොරුන්ට බිමහාරලා අරන් යන්න ඔය කියුම්බල තාරබාර ඇරලා කතා කරපම් මුදියෝ රත්තරන් හොණ්ඩර ගණනක් කියන්නේ අපේ මේ මේ කොච්චරද විදමාම ඒ බර ඈ එක හොණ්ඩරයක් කොච්චර බරද හොණ්ඩර ගානක් කියන්නේ ඉතින් හොණ්ඩර ගානක්ම තමයි <laughs> ආ ඒක ඊට හපන්. මං අහන්නේ හොණ්ඩරයක් කියන්නේ මේ උඹේ කඩේ කරෝල අල එහෙම කිරන රාත්තලේ padi කීයක බරද මුදියෝ ඈ හොණ්ඩරයක් කියන්නේ මහ ගොඩක් ඕ ගොඩක් වෙන්න පුළුවන් මුදියෝ මං අහන්නේ උඹේ කඩේ පාන් රාත්තලක් හරියටම රාත්තලක් බරද ඔව් <laughs> නැතුව <laughs> ආ හැබැයි උඹේ කඩේ ඒ පාර රාත්තලේ බර රාත්තල් තුන් කාලයි කියලා නේද එක සැරයක් පෙස්සන් ගැහුවේ මිනිස්සු මතකද උඹට ඈ පහුගිය දේවල් අවසන්නේ ඇයි මස්සිනා ඒව අපි යට ගහලා ඉවරයි නෑ නෑ නෑ නෑ මං අවසන්නේ නෑ නමුත් උඹ කීවා මේ මාලිගා තැන්නේ වල දාලා තිබ්බ නැතිනම් තවමත් තියෙනවයි කියන අර තණ්ඩුල කියන ඇතාගේ බර වාගේ හොණ්ඩර තණ්ඩුල නෙවෙයි කණ්ඩුල ඇතා කණ්ඩුල හරි හරි හරි මේ මේ මේ මේ මේ ඔව් ඔව් <laughs> දැන් මොකද්ද අහපු ප්‍රශ්නේ ඈ මම දැන් යන්න ඕන ලොකු මම මොකද අහපු ප්‍රශ්නේ මේ ඔය ටිකට ඒක මට මතක නෑ වස්තුව. හොණ්ඩරේකට රාත්තල් කීයද? අන්න හරි අන්න හරි අන්න හරි ඈමෝදියෝ. ඒ ඒ රත්තරන් ඇත්පිලීම වහන්සේ හොණ්ඩර ගණනක් බරයි කිව්ව නේද? ඈ මං ඇහැවේ හොණ්ඩරේකට රාත්තල් කීයද කියලා ඈමෝදියෝ. මේ මං අහන්නේ ඇයි ඒ තරම් ගැඹුරු? ඒ ගැන හාරවස්සන්නේ කියලායි මස්සිලා. නෑ නෑ මා මා දැනගන්න එපා ඈ ඒ නිදාන් හොරු හාරගත්තු රත්තරන් කොච්චර ලොකුද කියලා ඈ මේ කඩේ අල කරෝල හාල් මැස්සන් කිරන්නේ රාත්තලේ පඩි දාලා නේද අන්න ඒ රාත්තල් කීයක් බරද උඹ ඔය කියාපු හොණ්ඩරේකට කියාපම් බලන්න කීයද වේද මාමා හොණ්ඩරේකට රාත්තල් කීයද <laughs> <laughs> මගේ නෙවෙයිනේ ඒ පුරස්සේ ඇහුවේ ඈ මං උත්තර දෙන්න එක ඉතින් හරි නෑනේ <laughs> මේ ඇයි මේ මේ මොදලාලි දන්නේ නැද්ද මගේ මේ දිව අග්ගිසෙම තියෙනවා උත්තරේ ඉස්කෝලේ ගිය කාලේ ඉගෙනගත්තු ගණන් හිලව් නමුත් මම දැන් මේ ආවේ අර බිම්මල් කඩාපු කෙල්ල දෙන්නගේ පළහිලව්වට මිසක් සංමුඛ පරීක්ෂණයකට නෙවෙයි නේද මාමා? හරි හරි. ඒ කියන්නේ දැන් ඉතින් ඒ ඇත් රූපේ රාතල් වලින් කිරුවොත් එක හොණ්ඩ රේකට රාතල් කීයද කියලා කියන්න කවුරුවත් දන්නේ නැද්ද මෙතන? මම නම් දන්නවා. <laughs> නිකන් ඉන්ටරගා. ඔය නගා තියා මගේ සිරිමල්වත් දන්නවද මන් දන්නේ නැහැ. හොණ්ඩරේකට රාත්තලේවා කීයද කියන්ට? මේ මං කියන්ටද? ඔව් කියලා දාන්න ලොකු කියලා දාන්න. රාත්තල් 120ක් හොණ්ඩරේ. ඔන්න. <laughs> ආ බොහොම හරි ලොකු මැණිකේ බොහොම හරි ඒ කියන්නේ ඒ රත්තරන් ඇත්රූපේ රාත්තල් 120 ඒවා කීයක්ද කීවේ මුදියෝ ඇයි ඇයි උඹ යන්ට ලැහැත්ති ඈ මං කිව්වා මං ආවේ ඌවට උත්තර දෙන්න නෙවෙයි කියලා. මං ගිහින් පස්සේ එන්න. ඔය අනම්මනම් කතා කරන්න. මුන් සේරම මට වංචා කරනවා. මං හිතන්නේ ආරච්චිලටත් කොටහක් එන්න ඇති. ඒකයි මිනිහා නලලෙන් hina වෙන්නේ. හොඳයි. මං කොහොම හරි ඔය හොරේ අල්ලනවා. ආ මේ යන්නේ කොයිනේ? ඒ කොයිනි? උඹ තාමත් ඝාතනවන්නේ. හ්ම් මේක අහංකාරකට මං නූලක් අඹරනවා නාමෙල්ව කොයිනිට පූට්ටු කරන්න. හ්ම්. හ්ම්. මං ඒක පස්සේ කියන්න. දැන් යන්න. මුවන් පැලස්ස අද රඟපෑවෝ විජේරත්න වරකාගොඩ රම්‍ය වනිකසේකර කුලපනේ ගුණසේකර, ඉනෝකා බණ්ඩාර සමග කමල් දේශප්‍රිය. නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල්. කලාසූරි මුදලිනායක සෝමරත්න ලියන මුවන් පැලැස්ස නන්දා ජයමාන්නගේ නිෂ්පාදනයක්. thank you